පුන්නම කියලා කියන්නේ పూర్ව ඡන්දයා කියන අර්ථය. පුර පොයක දවසකදී සම්මා සම්බුදු පියාණන් වහන්සේ සාමින් වහන්සේලාට දේශනා කළ ලස්සන සූත්‍ර දේශනාවක් අර්ථවත් සූත්‍ර දේශනාවක් තමයි චූල පුන්නම කියලා කියන්නේ. එතකොට චූල පුන්නම කියන්නේ පින්නතුන්ට මතක් වෙනවා. එතකොට මහා පුන්නම සූත්‍රය මීට කලින් අපේ පින්නතුන් ශ්‍රවණය කළා. පින්නත් අපි මේ ජීවිතය අරගෙන යද්දී හැමතිස්සෙම සතුටින් ජීවත් වෙන්න කැමතියි. හැමතිස්සෙම මේ හිතට සතුට ගලාගෙන එන වැඩ පිළිවෙලවල්මයි අපි හදන්නේ. වාඩි වෙන්නෙත් අපි හිතට සතුටක් වෙන විදියට. කියන්නේ කයට පහසු විදියට වාඩි වෙන්නේ ඒක හිතට සතුටක් නිසා. ඒ වගේ අපේ ජීවිතයේ ඒ ඉරියව් පැවැත්ම ඉඳලාම අපි එදිනදා ජීවිතේදී යමක් දිහා බලනවා නම් යමක් අහනවා නම් යමක් විඳිනවා නම් යමක් ගැන කල්පනා කරනවා නම් අපේ අතුලාන්ත උත්සාහය අතුලාන්ත වීර්යය ඒ හැම සිද්ධියක් තුළම හිතට සතුට ගලාගෙන එන ක්‍රමවේදයක් සකස් කර ගැනීම. ඉතින් මේ විදිහට අපි කටයුතු කරන්නේ මව කුසේ ඉන්න කාලේ ඉඳලම. මව කුසේදීත් අපි හිතට පහසුවක් වෙන විදිහට එක එක පැතිවලට හැරමින් දඟලමින් දෙපා මවගේ උදරයේ වර්ධමින් එතනදිත් අපි හිතට සතුටක් උපදින විදිහට ජීවත් වෙන්න උත්සාහ කළා. තේරෙන විදිහට. එතෙන් සිට මේ මොහොත දක්වාත් මරණාසන්න මොහොත දක්වාත් ගත්තොත් එහෙම අපේ ජීවිත ලෝක සත්‍යංග ජීවිත හැම මොහොතකම ඒක ලොකු යුද්ධයක් වගේ හිතේ සතුට ඇති කරගන්න විශාල කැපකිරීම් සිදු කරමින් තමයි ජීවිතය අරගෙන යන්නේ. එහෙම සතුටම හිතේ රඳව ගනිමින් දවස ගෙවන්නට කටයුතු කරන අපිට සතුටට හේතු වෙන සහ දුකට හේතු වෙන ආශ්‍රයන් මේ ලෝකේ තියෙනවා. සමහර ආශ්‍රයන් තුලින් සතුට ඇති වෙනවා. සමහර ආශ්‍රයයන් තුළින් දුක ඇති වෙනවා. යම්කිසි ආශ්‍රයක් නිසා හිතට නිවැරදි සතුටක් එනවා නම් ඒක නිවැරදි සතුටක් වෙන්න ඕනේ. යම්කිසි ආශ්‍රයක් නිසා නිවැරදි සතුටක් එනවා නම් ඒක මොන වගේ ආශ්‍රයක්ද? එහෙනම් සත්පුරුෂ ආශ්‍රය. යම්කිසි ආශ්‍රයක් නිසා අපට දුක් වේදනාව උපදිනවා නම් හිතට රිදුම් ඇති වෙනවා නම් එහෙනම් ඒ ආශ්‍රය මොන වගේ ආශ්‍රයක්ද? අසත්පුරුෂ ආශ්‍රයයක්. ඊ මේ ලෝකෙට ජනිත වෙන මේ ලෝකයේ උපදින ඕනෑම දරුවෙක් ඕනෑම ළමයෙක් ඕනෑම තරුණයෙක් එතනින් එහා ඉන්න ඕනෑම වයස් මට්ටමක කෙනෙක් ආශ්‍රය කරද්දී සතුට නිවැරදි සතුට ඇති කරන සත්පුරුෂයා සහ හිතට දුක් ඇති කරන ඇති වෙන්නට හේතු වෙන අසත්පුරුෂයා කියන මේ දෙන්නා හරියටම තේරුම් ගත්තේ නැත්නම් මොකද වෙන්නේ ජීවිතේම විඳවීමක් විතරයි ජීවිතේ විඳීමක් නෙවෙයි ජීවිතේම විඳවීමක් තරුණ දරුවෙක් හරියටම දැනගන්න ඕනේ සත්පුරුෂයා කවුද සත්පුරුෂයාගේ ලක්ෂණ මොනවාද අසත්පුරුෂයා කවුද? අසත්පුරුෂයාගේ ලක්ෂණ මොනවද? ඒ දෙක හරියට දැනගත්තේ නැත්නම් බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඥානේයනුකෝ බික්කවේ අසත්පුරුෂෝ අසත්පුරුෂං අසත්පුරුෂෝ අයම් භවಂತಿ මේ ලෝකයේ තුල යම් කිසි අසත්පුරුෂයෙක් ඉන්නවනම් ඒ අසත්පුරුෂයාට අසත්පුරුෂයා හරියට තෝරගන්න බෑ. ඊළඟට යම්කිසි අසත්පුරුෂයෙක් ඉන්නවා නම් ඒ අසත්පුරුෂයාට සත්පුරුෂයා හඳුනගන්නත් බෑ. අපි නැවත සිහිපත් කරනවා. අසත්පුරුෂයාට තමන්ගේ ජීවිතේට දුක් උපද්දවන්න හේතු වෙන අසත්පුරුෂයාව හඳුනගන්න බෑ. ඒ විතරක් නෙවෙයි අසත්පුරුෂයාට තමන්ගේ ජීවිතේට සැනසෙල්ලගෙන දෙන සත්පුරුෂයාවත් හඳුනගන්න බෑ. එතකොට විශේෂයෙන්ම අනාගත ලොකු ගමනක් තියෙන අපේ තරුණ පරම්පරාව ළමා පරම්පරාව සත්පුරුෂයා හරියට කවුද කියලා දැනගෙන අසත්පුරුෂයා හරියට කවුද කියලා දැනගෙන තමන් සත්පුරුෂ වෙමින් තමන් සත්පුරුෂ ලක්ෂණ ජීවිතයට වලට එකතු කරගනිමින් සත්පුරුෂයෝත් එක්කම ජීවිතේ ඉස්සරහට අරගෙන ගියොත් ඒ ජීවිතේ විඳවන්න වෙන්නේ නැහැ තමනුත් සත්පුරුෂ වෙමින් හරියට සත්පුරුෂයා අසත්පුරුෂයා තෝරගන්න බැරි තත්යකට මනසපත් වුනොත් විශේෂයෙන්ම පින්වත්නි විවාහ ජීවිතේදී මොකද වෙන්නේ සත්පුරුෂයෙක් කියලා අසත්පුරුෂ ස්ත්‍රියක් අසත්පුරුෂ පුරුෂයෙක් තෝරගන්න පුළුවන් එදා ඉඳලා මොනවද ඊට පස්සේ දුකමයි පීඩාවමයි අද මේ දේශනාව තුළ අපට ඉගෙන ගන්න පුළුවන් අසත්පුරුෂයා කවුද අසත්පුරුෂයාගේ ලක්ෂණ මොනවද හොඳට මතක තියාගන්න. එවැනි ආශ්‍රයේදී අපි කටයුතු කරන්නේ කොහොමද කියලාත් අපි කියලා දෙන්නම්. සත්පුරුෂ ලක්ෂණ ටිකත් හොඳට දැනගන්න. හොඳට මතක තියාගන්න. වෙනදා දේශනාවලට වඩා මේක මතක තියාගන්න. කෙනෙකුට භාවනාවත් තුළ ඉස්සරහට යන්න උනත් සත්පුරුෂයෝ ටිකක් ළඟ ඉන්න ඕනේ. අසත්පුරුෂයොත් එක්ක භාවනා කරන්න බෑ. සිල් රකින්න බෑ. ඉන්ද්‍රිය සංවරයක් ඇති කරගන්න බෑ. බණක්වත් අහන්න බෑ. ඒ නිසා හොඳට අද මේ දේශනා ශ්‍රවණය කරන්න අසත්පුරුෂ ලක්ෂණත් අසත්පුරුෂයන්ගේ ස්වභාවයත් සත්පුරුෂයන්ගේ ලක්ෂණ සත්පුරුෂ ස්වභාවය බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය ඉස්සෙල්ලාම දේශනා කරනවා අසත් පුරුෂයාගේ ලක්ෂණ මොනවද? අසත් ධම්ම සමන්නාගතෝ හෝති. හොඳට මතක තියාගන්න පින්වත්නි. හිතේ එයාගේ අසත් ධර්ම තියෙනවා. ඒ කියන්නේ පාප ධර්ම වර්ගයක් තියෙනවා. අසත්පුරුෂයාගේ හිතේ. බුදුන් වහන්සේ දේශනා කරන අසද්ධා අසත්පුරුෂයා කියන්නේ ශ්‍රද්ධාවන්තයෙක් නෙවෙයි. එයා බුදු ගුණ දන්නේ නැහැ. බුදු ගුණ තේරුම් අරගෙන නැහැ. බුදු ගුණ දන්නේ නැහැ කියනකට වඩා බුදු ගුණ තේරුම් අරගෙන නැහැ කියන එක තමයි අපි කියන්න ඕනේ. ඉතිපිසෝ ගාථාව ඕන කෙනෙක් දැනගන්න පුළුවන්. දැන් පාසල යන කාලේ විශේෂ අදාළ බුදු ධර්ම ඉගෙන ගනිද්දී ඉතිපිසෝ ගාථාව කටපාඩම් කරානේ. නමුත් ඒ ගාථාව ඇතුලේ තියෙන බුද්ධ චරිතය අපි හැදෑරුවේ නැහැනේ. ඒකයි සිහිපත් කළේ බුදුගුණ දැනගත්තට මදි ඒ බුදු ගුණ හදාරන්න ඕනේ. මේ අසත්පුරුෂයාගේ පළවෙනි ලක්ෂණය තමයි විග්‍රහ කරන පළවෙනි ලක්ෂණයේදී අසද්ධාවන්තය. එයා බුදුරජාණන් වහන්සේගේ ගුණ දන්නේ ගුණ දැකගෙන නැහැ. බුදුරජාණන් වහන්සේගේ නිකලේ ස්වභාවය බුදුරජාණන් වහන්සේගේ තියෙන ඉවසීම, කරුණාව, මෛත්‍රිය, ලෝක අවබෝධය, ඉරිදි බලය, ඒ වගේ තථාගතයන් වහන්සේ නමකගේ ගුණ ගැන ආයෙකින්වත් අපි අමුතුවෙන් කියන්න ඕනේ මේ සංසාර සාගරය තුල හතරමම වෙලා ඉන්න ලෝක සත්‍යයට නෞකාවක් වගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ ඒ ඒ සංසාර සාගරයෙන් ගොඩ දමනවා. ඒ සැඩපාරට ඒ සයුරේ අසරණ වෙලා ලෝක සත්‍යය. ඉතින් අන්න ඒ වගේ මේ මහා කරුණාවක් ලැබී සම් තථාගතයන් වහන්සේගේ ගුණ දන්නේ අසත්පුරුෂයා. ඒ ගුණ වලට ගරු කරන්නේ ඊළඟට මේ ධර්මයේ තියෙන ආශ්චර්යය ගැන යාට කිසිම හැඟීමක් නැහැ. හරියට යම්කිසි කෙනෙක් ඉන්නවා තුවාලයක් හරි මොනවා හරි රෝගයක් තියාගෙන. හැබැයි මේ රෝගෙට මෙයා විසඳුම් දන්නේ අන්න ඒ වගේ. මේ සංසාර රෝගයට විසඳුම මේ ධර්මය කියලා. අසත්පුරුෂයා දන්නේත් නැහැ. එයා තේරෙන්නේත් නැහැ. එයා ඒක ගණන් ගන්නෙත් නැහැ. අසත්පුරුෂයා ධර්මයේ ගණන් ගන්නෑ. සමාජ සමහර අය ඉන්නේ සමහර අය ගණන් ගන්න නැතුව අන්න ඒ වගේ තමයි අසත්පුරුෂයා බුදුන් වහන්සේ ගණන් ගන්නෙ. ධර්මයේ ගණන් ගන්නෙ. බලන්න කෙනෙක් සක්කාය දෘෂ්ටියෙන් නිදහස් කරවන විචිකිච්ඡාවෙන් නිදහස් කරවන සීලබ්බත පරාමාසයෙන් නිදහස් කරවන කාමරාගයෙන් සංසාරගත සත්‍යයන් තිරිසන් ලෝකෙට ගිහිල්ලා ගැලවෙන්න බෑ රාගයෙන්. නිරේඩ කියක් රාගයෙන් ගැලවෙන්න බෑ. പ്രേත ලෝක වලට ගියත් പ്രേත ශරීර දිහා රාගයෙන් බල බල ඉන්නේ. පුංචි පුංචි කුරාම කුරා කුහුඹුවාටවත් රාගෙන් ගැලවෙන්න බෑ. උනුද්දවන ප්‍රතිවිරුද්ධ ශරීර පස්සේ. උකුණටත් රාගෙන් ගැලවෙන්න බෑ. බින්ගුන්නටවත් රාගෙන් ගැලවෙන්න බෑ. එතකොට ඒ රාගය කියන එක නොයන අසක් මුල්ලක් නැහැ. ඔය සීමිත තල කිහිපයකට විතරයි රාගයෙන් ගැලවිලා ඉන්න පුළුවන්. නිවන් රාගයෙන් සදහටම නිදහස් කරන ධර්මයක් කියන්නේ. කොච්චර ආශ්චර්යයක්ද ඒක. රාගයේ සසරගත ජීවිතේ සංසාරගත සත්‍යයන්ට දුක් දෙන කර්මතම හිතන්න පින්නත් මේ ධර්මයේ තියෙන මහඟත භාවය. ඒකෙන් දේර ගන්නවා. කොච්චර අති ප්‍රබල දෙයක්ද මේ මේ ධර්මය කියන්නේ. ව්‍යාපාදය ඒකත් එහෙමනේ. රින් ගන්න නැති අස්සක් නැහැ. දිව්‍ය ලෝක වලට අතරින් ගන්නවා, මනුස්ස ලෝක වලට අතරින් ගන්නවා, තිරිසන් ලෝකයටත් යනවා. ඔය අපි කතා කරලා ඉන්දු කුණාටත් කේන්ති යනවනේ. බුදුරජාණන් වහන්සේ ඒකනේ දේශනා කළේ. අර ස්වාමීන් වහන්සේ නමක් සිවුරක් ගැන ඇලීමෙන් මරණයටපත් වෙලා ඒ සිවුරම ඉනිකුණක් කියලා ඉපදුනා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ස්වාමීන් වහන්සේලාට සිවුර නම් අල්ලන්න එපා. සිවුර කවුරුවත් ගන්න එපා. දවස් 7ක් යනකම් ඉන්න. ඇයි ඒ? අර ස්වාමීන් වහන්සේගේ ආත්මභාවය ඉනිකුණෙක් විදිහට සිවුරෙම ඉපදිලා. සිවුර ගත්තොත් ඇලී වෙන්නේ ඒකට ඉන්නේ. සිවුර ගත්තොත් කේන්ති යනවා. කේන්ති ගියොත් දුගතියට යන්න පුළුවන්. දවස් 7කින් මිය ගිහිල්ලා. හැබැයි ඒක කවුරුවත් ගන්න නැතුව තිබ්බොත් එයාට කේන්ති යන පරිසරය නැති වෙනවනේ. එහෙම වුණොත් 37කට පස්සේ මරණයෙන් සුගතියට යනවා. ඒකට මේ ව්‍යාපාදේ කියන්නේ ඉන්දිකුණාගේ ජීවිතෙත් තියෙන එකක්. ඒක ව්‍යාපාදේ රාගයට වඩා බලවත්. රාගය නිසාම මරන්නේ රාගය නිසා තාත්තා මරන්නේ මරන්නේ ව්‍යාපාදේ නිසා. ව්‍යාපාදයයි මරණාසන්න මරණේ මරණ කෙනෙක් මරද්දී ඉදිරිපත් වෙන්නේ. ව්‍යාපාදයෙන් තමයි මරණය සිද්ධ වෙන්නේ. ප්‍රාණඝාත සිද්ධ වෙන්නේ. එතකොට අන්න ඒලයි තියෙන ආදීනවය මෙච්චරයි කියන්න බෑ. නිර්යාදී ওই භයානක තැන් ව්‍යාපාදේව කඩපත් වගේ. ඒවෙන් ගලවන දෙයක් මේ ධර්මය. ඒ ධර්මය ගණන් ගන්න අසත්පුරුෂයා. ඒ ධර්මය ඇහෙද්දි මග ඇරලා යනවා. අසත්පුරුෂයි. ඊළඟට ආර්ය මහා සංඝරත්නය. අපේ පින්නතුන්ට අපේ බණහන පින්නතුන්ට කාශ්‍යප මහරහතන් වහන්සේ කියන්ති. අනුරුද්ධ මහරහතන් වහන්සේ කියන්ති. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියන්ති ආනන්ද මහරහතන් වහන්සේ කියන්ති මුගලන් මහරහතන් වහන්සේ කියන්ති රාහුල මහරහතන් වහන්සේ කියන්ති හිතර කොච්චර දැනෙනවද අසත්පුරුෂට දැනෙන්නේ නැහැ එයාට ඊට වඩා දැනෙනවා රංගන ශිල්පියෙක් රංගන ශිල්පිනියක් එයත් එක්ක වැඩි කරන කෙනෙක් එයාට හොඳට දැනෙනවා ඒ තරහතන් වහන්සේලා දැනෙන්නේ ගණන් ගන්නෑ අසත්පුරුෂයි අසද්ධාවන්තයි ඊළඟ බුදුන් වහන්සේ දේශනා කරන අහිරික අසත්පුරුෂයාගේ තියෙන ඊළඟ ලක්ෂණය තමයි පවට ලැජ්ජ නැහැ පවට ලැජ්ජාව තියෙන සත්පුරුෂයෝ කියනවා ලැජ්ජ නැද්ද ඔහොම වැරදි කරන්න එයා හොය කරනවා වරදට ලැජ්ජ නැහැ ඒකනේ කියන්නේ පින්නාට දැන් සෝතාපන්න වුණාට පස්සේ සත්පුරුෂ භූමියේ බැහැගත්තු කෙනා කියනවනේ. ඒ සෝතාපන්න කෙනාට මේ ප්‍රාණඝාත දත්තා දාන කොහොමත් වෙන්නේ ඒ සෝතාපන්න ශ්‍රාවකයාට අකුසලයක් ඉපදුනා. අට්ඨීයති හරායද විගුජ්ජති. ඒ ඉපදුන අකුසලය ගැන යාට පුදුම ලැජ්ජාවක් උපදිනවා. ඒක යාට පීඩාවක්. සැපක් නෙවෙයි අකුසලේ. ඒක යාට වෙහෙසක්. දැන් කෙනෙකුට රාග හිත සැපක් වෙන්න පුළුවන්නේ. නමුත් සෝතාපන්න ශ්‍රාවකයෙකුට රාග හිතක් උපදුනාට පස්සේ ඒ රාග හිත එයාට හරි ලැජ්ජාවක් ඒ හැඟීම ගැන. ලැජ්ජාවක් වෙන හැඟීම ගැන. ඒ සත්පුරුෂ භූමියේ බැහැගත්ත ලොකු සත්පුරුෂයෙක් කියලා. හැබැයි අසත්පුරුෂයාට අසත්පුරුෂයාට එහෙම නෙවෙයි. එයාට ඕන තරම් අකුසල් ගැන හිත හිත හිත හිත පළජීව ඉන්න පුළුවන්. අසත්පුරුෂනේ. ඕන කායික වාචික වැරද්දක් කරන්න පුළුවන්. ලැජ්ජාවක් නෑ. ඊළඟ අනුත්ප්පය. විපාකයට බය නෑ. ඕන දෙයක් වුණාවේ මන්නේ යන්නේ අපායට. අපායේ කියන ගිනි කඳ ගැන දන්නව නම් ඔහොම කියයිද? අපාය කියන එක අපට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ අපිට ඒක. කිලි ජාලාවක් ඒක. අපේ ලංකාව වගේ දෙක තුනක් ලොකුයි මහා නිරය. හතර පැත්තෙන්ම යකඩ පවුරු වලින් වැහිලා තියෙන්නේ. අබෑටයක්වත් දාන්න බැරි තරම් නිරිසත්තු කිරිලා. හය දිශාවකින් ගිනි දැල්ලෙනවා. අවුරුදු ගානකට සැරයක් දොරටුවක් කරේදී ඒ පැත්තට නිරිසත්තු කෑ ගහගෙන මරහඬ දීගෙන පිච්චි පිච්චි දුවනවා යනකොටම වැහෙනවා. එහෙම අපායකට මෙයා කියනවා මන්නේ අපායට යන්නේ මම ඒක බලා ගන්න. අසත්පුරුසයි. වැරදි වලට බය නැහැ. ඊළඟට අල්පසුත අල්පසුත කියන්නේ ආත බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ස්කන්ධ ධාතු ආයතන ආදී විවිධ ධර්මයන් ගැන තියෙන දැනුම අල්පසුත කියන්නේ අල්පයි. එයාට ධහම පිළිබඳව දැනුම නැහැ. ඊළඟට කුසීතයි. යහපත් දෙයට කම්මැලි. සීලය ආරක්ෂා කරගන්න කම්මැලි. හිත ඒ කියන්නේ සීලය කියද්දී යාගේ හිත හරියට පින්නත් නේ අර නිදිකුම්බ ගහක් අපි ගමු. නිදිකුම්බ ගහක මොන හරි දෙයක් ස්පර්ශන ගාම මොකද වෙන්නේ? අකුල ගන්නවා. අනේ වගේ සීලය කියද්දී මෙයාගේ හිත ප්‍රතිවිරුද්ධ පැත්තට අකුල ගන්නවා. ඔය කියන්නේ කුකුල් පියාතු එහෙම ගින්නට ඇල්ලුවාට පස්සේ අනිත් පැත්තට හැරෙනවා කියලා. අන්න ඒ වගේ. එයාට සීලය කියන එක හෙද්දිම හිත අනිත් පැත්තට හැරුණා වගේ. ඊට ඒ කියන්නේ හරියට නිකන් කෙනෙක් දිහා බලන්න අකමැත්තට අර අනිත් පැත්තට හැදෙන්නේ. ශරීරයේ පිටුපස ප්‍රදේශය හරවන්නේ හිතේ ඉඳලා. අන්න ඒ වගේ සීලය කියද්දි මෙයාගේ හිත අනිත් පැත්තට හැරෙනවා වගේ. ඒ හරි කම්මැලි. ඒකට උත්සාහයක් නැහැ. ඊළඟට සමාධිය කියද්දී ඒකට ඒකත් එක්කම හිත හැකිලෙනවා. ඒ සමාධියක් උපදවා ගන්න කුසීතකම එනවා. කම්මැලි. බණක් අහමු කිව්ව කම්මැලි. චිත්‍රපටයක් බලමු කිව්ව හෙල්නාටයක් බලමු කිව්වොත් සංගීත සංදර්ශනයකට යමු කිව්වොත් අන්නකට රණ්ඩුවක් තියෙන බලන්න යමු කිව්වොත් ආන්න එතකොට පියාඹගෙන යනවා. ලෝක සත්‍යයට අපායට යන්න හේතුන දේවල් වලටමයි උද්‍යෝගය. අසත්පුරුෂ ලක්ෂණයක් ඒක. නරක දේට හරිම වීරවන්තයා. හැබැයි කුසලයට, සීලයට, සමාධියට, විදර්ශනාවට ඊළඟට ධර්ම ශ්‍රවණයට, ධර්ම සාකච්ඡාවට, කල්යාණ මිත්‍ර ආශ්‍රයයට අන්න ඒකටත් හරිය කුසීතයි. සත්පුරුෂයා. දැන් හොඳට හිතින් බලන්න ඕනේ මේ ලක්ෂණ තියෙන අය මම ඇසුරු කරනවද? බුදුන්, දහම්, සඟුන් කියන උතුම් ත්‍රිවිධ රත්නය ගණන් ගන්නෑ. වරදට ලැජ්ජාවක් නෑ. වරදට විපාක ලැබෙනවට බය නෑ. ඒ විපාකයට බය නෑ. ඊළඟට ධර්මයේ ගැන ඥානයක් නෑ, නුවණක් නෑ. ඊළඟ කුසීතයි යහපත් දේවල් වලට. මුට්ටස්සති හෝති. සිහි මුලා වෙලේ ඉන්න සත්පුරුෂයා. සිහි මුලා වෙලා කියන්නේ නිකන් කරකවලක් ඇරිය වගේ ඉන්නේ. එහෙම චරිත පිළිතුරු හම් වෙන්නේ නැති සමාජේ. නිකන් කරකවලක් ඇරිය වගේ. අර අකුසලයේ අර ඇතුලේ වැඩ කළා වැඩ කළා වැඩ කළා වැඩ කළා අර රැල්ලේ දාපු බඹරේ වගේ මනස. මුට්ටස්සති මුලා සිහිය. අපි අනුකම්පාවමයි කරන්න ඕනේ. සංසාරේ අපිත් එහෙම කොච්චර ඉන්නේ මේ බණ ටිකක් අහලා භාවනාවක් කරලා යන්තම් මේ ජීවිතේ මේ පරිස්සම් කරගෙන හිටියට සසර ජීවිතේ කොච්චර වල්මත් වෙලින් නැද්ද අපි. ඉතින් මේ ජීවිතේ මේ දේ හරියට කරගත්තේ නැත්නම් ඉතින් ඉදිරි භවයකට තාම වල්මත් වෙන්න පුළුවන් ඉතින්. මොකද සම්මා දිට්ඨිය හරියට උපදවාගත්තේ නැත්නම් සෝතාපන්න හරිය නොවුනොත්. ඉතින් මේ අසත්පුරුෂයා පිළිබඳ පළවෙනි විග්‍රහයේදී කියනවා දේශනා කරන බුදුන් වහන්සේ මුත්ත සති හොති සිහි මුලාවෙන්නේ වල්මත් වෙනවා කියන්නේ. දුප්පඤ්ඤ දුප්පඤ්ඤ භාවය කියලා කියන්නේ මෙයා දුෂ්ප්‍රඥයි. මෙයාට මේ ලෝකයේ తాවකාලික බව ගැන සාමාන්‍යයෙන් කිව්වොත් අර අපි කියන මැරෙනවා කියලාවත් දන්නේ නැහැ කියලා අපි කියනන්නේ වගේ. පිළිතුරු හිතෙන්නේ මෙහෙම චරිත අඩුද වැඩිද මේ ලෝකේ? අසද්ධාව, වරදට ලැජ්ජ නැහැ, විපාක වල බය නැහැ, ඥානෙ නැහැ. ඊළඟට කුසීතයි හොඳ දේවල් වලට සිහිමුලා වෙලා මේ ලෝකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ ආදීනව පිළිබඳ නුවණ නැහැ. මේ වගේ අය තමයි ගොඩාක් මේ ලෝකේ ඉන්නේ. ඉතින් අපි මේ ධර්ම දේශනා කිරීම තුලින් අපි පින්නතුරු දන්න මොකක් හරි ක්‍රමවේදයකින් ධර්ම ප්‍රසාර කටයුතු කරමින් ඒක එක් කෙනා මේකට හැදලා ගන්න ඕන. අපි වරින් වර සිහිපත් කරන එක මහා ගුණයක්. මහා සේවයක් ඒක. ඒක සාසනික සේවයක්. ඔන්න පළවෙනි කාරණාව අසත් ධම්ම සමන්නාගතෝ හෝති. අසත්පුරුෂයන්ගේ තියෙන අසත්පුරුෂ ලක්ෂණ ටික. පළවෙනි හිතේ තියෙන හැඟීම් ටිකක්. අසත්පුරුෂ බත්ති හෝති. දෙවෙනි කාරණාව දේශනා කරනවා අසත්පුරුෂයා අසත්පුරුෂයෝම හොයයි. දැන් අපි උඩින් සඳහන් කළානේ අසත්පුරුෂ ලක්ෂණ ටික. අන්න එහෙම ලක්ෂණ තියෙන අය ළඟ තමයි මේ ඇදලා යන්නේ. ඒක හරියට මේ වගේ. මලගෙයකට ගියාට පස්සේ කැරම් ගහන්න කැමති අය මොකද කරන්නේ? කැරම් බෝඩ් එක පැත්තට ඇදලා යනවා. ඊළඟට අර මලගෙදර අර අනර දොඩනායගේ දුක අහන්න කැමති අය, දුක නිවන්න කැමති අය ඒ පැත්තට ඇදලා යනවා. අල්ලාප සල්ලාප වලට කැමති අය ඒ පැත්තට දිගනවා. ඔය විවිධ කාර්යයෙන් ලම් කරන අය ඒ පැත්තට දිගනවා. මත්තන් වගේ දේවල් තුන ඒ පැත්තට දිගනවා. කෑම බීම තියෙනවා නම් ඒ පැත්තට ඒවට කැමති අය දිගනවා. මලකයක් ගත්තන් ඇතුල් වෙන අය තම තමන්ට ගැළපෙන පැති වලට ඇදලා යන්නේ යම්සේද. අසත්පුරුෂයන් ඇදලා යන්නේ අසත්පුරුෂයන් පැත්තටමයි. ඒක හොඳට බලන්න පින්නනේ සමාජයේ අසත්පුරුෂය කවදාවත් සත්පුරුෂ සමාගමට එකතු වෙන්න කැමති නැහැ. සත්පුරුෂ සමාගමෙන් ලිස්සල යනවා. මොකද එයාට ඒ සත්පුරුෂ කතා, ධර්ම කතා, බුදු බුදු බුදු බුදු ගුණ ගැන කතා, සංඝ ගුණ ගැන කතා, වරදට ලැජ්ජාව ගැන කතා, වරදට බය ගැන කතා, ඒ සිහි උපදවා ගැනීම කතා, විදර්ශනා ඥාන ගැන කතා ඒවා යාට මේ ඇහෙනකොට මේ හිතන එක අමාරුයි වගේ. හරි අමාරුයි. එයා ඉක්මනට මග හරින සත්පුරුෂයෝ සහ සත්පුරුෂ කතා මග යනකොට මොකද කරන්නේ? අසත්පුරුෂයාන සේන්තු වෙනවා. ඒකට කියන්නේ ධාතු ධාතු ගැළපී යාම කියලා. අසත්පුරුෂ සමාගමට ඇදීලා යනවා. ඊට පස්සේ අපි බලමු මොකද කරන්නේ කියලා මෙහෙම එකතු වෙලා. ඊළඟට බුදුන් වහන්සේ දේශනා කරනවා අසත්පුරුෂ මන්ති හෝති. ඊළඟ මෙහෙම මෙයා මේ අසත්පුරුෂ සමාගම් එක්ක එකතු වෙලා මොකද කරන්නේ? තමන්ට පීඩා ඇති වෙන අනුන්ට පීඩා ඇති වෙන දෙපැත්තටම පීඩා ඇති වෙන දේවල් මොකද කරන්නේ මන්ත්‍රණ කියන්නේ කතා කර කර ඉන්නවා කියලා දැන් බලන්න දැන් ඔය අසත්පුරුෂ යාළුවෝ ටිකක් මේ එකතු කරලා මොකද කරන්නේ කාට හරි ගිනි ගෙඩියක් දෙන්න තමයි හදන්නේ දැන් පින්නතුල මතකද අර പ്രേතවත් වල තියෙනවා අර මේ එක යාළුවෝ ටිකක් ඔන්න ස්නානය කරන්න ගිහිල්ලා එතන හිටපු එක යාළුවෙක් මොකද කරන්නේ? අර දියේ ඉන්න යාළුවන්ගේ රෙදි ටික හංගනවා. විහිළුවට හැංගුවේ. ඒ කියන්නේ ඒක Tamanටත් පීඩාවක් නේ. අනිත් අයටත් පීඩාවක්. අන්න ඒ වගේ මේ Tamanටත් පීඩාකාරී, අන් අයටත් පීඩාකාරී, දෙපැත්තටත් පීඩාකාරී දේවල් කරන්න කතා කරගෙනවා. මේ අසත්පුරුෂයා. ඊළඟට බුදුන් වහන්සේ දේශනා කරනවා අසත්පුරුෂ චින්තිය හෝති. ඒ විතරක් නෙවෙයි හැමදෙස්සෙම යා කල්පනා කරන්නේ තවත් කෙනෙකුට සාමාන්‍ය වශයෙන් කිව්වොත් ගෙනි ගෙඩියක් දෙන දෙයක්මයි. දැන් සමාජයේ සමහර අය කල්පනා කර කර ඉඳි සමහර අය කියන මොන ගෙනි ගෙඩියක් දෙන්න දන්නේ අර කල්පනා කර කර ඉන්නේ. ආන සත්පුරුෂයේ ස්වභාවය. කියන්නේ ලෝකයා දන්නවා යා මෙහෙම කෙනෙක් කියලා යා කල්පනා කරද්දි කියනවා මොන ගිනි ගෙඩියක් පත් දෙන්න දන්නේ නැව කල්පනා කර කර ඉන්නේ. අන්න අසත්පුරුෂ චින්තියෝති කියන්නේ ඒකට. ඊළඟ බුදුන්වහන්සේ දේශනා කරනවා අසත්පුරුෂ වාචෝ හෝති. අසත්පුරුෂයාගේ ඊළඟ ලක්ෂණය තමයි අසත්පුරුෂ කතා කියනවා. සමාජ සමහර අය කියන්නේ ඔහොම අසත්පුරුෂ කතා කියන්න එපා කියලා කියන්නේ සමහර අයට. මොනවද එහෙම කියන්නේ යාලා? එක්ක යාලා කියනවා පරුස වචන. ඇහෙනකොට හිතට අමාරු පහත් ග්‍රාම්‍ය ආයුධයකින් පැතකින් කපනවා වගේ වචන කියනවා පරුස වචන කියනවා අසත්පුරුෂය ඒ සමහර අයට ඒ පරුස වචන කීම ආශ්‍රාදයක් සමහර අනිත් අය හිනස්වන පරුස වචන කියනවා ඒක අසත්පුරුෂ ලක්ෂණයක් අපිට වඩා සමාජය අසුරු කරන පින්නතුන්ට එහෙම අපිට හිතන හොඳට අවබෝධයක් ඇති මේ සමාජයේ පරුෂ වචනට පුදුම තැනක් තියෙන්නේ. විහිළුවටත් පරුෂ වචන කියන්නේ. යාළුවව තන්නත් පරුෂ වචන පාවිච්චි කරනවා. පරුෂ කියලා කියන්නේ මෙතන මේ දැන් සතේගේ නම කිව්වත් පරුෂයි ඒක. පරුෂ වචනය. එතකොට අසත්පුරුෂ ලක්ෂණයක් ඒක. මුසාවාදෝ. ඒ කියන්නේ බොරු කියනවා. පිළිඳි විහිළුවටත් බොරු කියන අය ඉන්නව නේද සමාජේ. එයාලට මොකද වෙන්නේ මරණින් මතු? අසත්පුරුෂ ලක්ෂණ යන්නේ බොරු කීම. සමහර අය කියනවා ඉතින් මම විහිළුවට නේ කිව්වේ. මේ ලෝකේ මේ විහිළුවට බය කරන වැඩ තියෙනවා. විහිළුවට මේ බොරු කියන ගැටි තියෙනවා සමහර අයගේ. ඒත් ඒ බොරුව අහන කෙනා රැවටෙන්නේ බොරුවටද? ඇත්තට. ඒ විහිළුවට බය කළාට බය වෙන්නේ බොරුවටද? හොඳට හිතන්න පින්නත්. අසත්පුරුෂේ විහිළුවට බොරු කියනවා කියමු. එයා විහිළුවට බොරු කිව්වට ඒක අහන කෙනා ඇත්තට නේද රැවටෙන්නේ. විහිළුවට අනිත් අය බය කරනවා කියන අම්පි අසත්පුරුෂේ ඒ බය වෙන කෙනා බය වෙන්නේ ඇත්තට නේද? එවැනි දේවල් වලටවත් වචනකින්වත් අනුග්‍රහයක් දක්වන්නේ. එවැනි දේවල් වලට සිනහාවකින්වත් අනුග්‍රහයක් දක්වන්න එපා. පිළිතුර මතකයි නේද? අර මත්ස ඝාතනය කරන දිහා බලලා සතුටු වෙලා මත්ස ඝාතනය කරන දිහා බලලා සතුටු වෙලා විපාක වාරයක් සකස් වෙච්ච හැටි. ඒ කියන්නේ තමන්ගේ ඥාතීන්ට මාළු ටිකක් ලැබුණා කියලා ඒක දිහා බලලා සතුටක් ආවා. එච්චරයි. ඒකට විපාක ඇති වුණා. එතකොට මේ අසත්පුරුෂයන් කියන එක ලක්ෂණයක් තමයි බොරු කියනවා ඊළඟට පරුස වචන කියනවා ඊළඟට කේලම් කියනවා ඉතින් සමහර ඒවා එයා ඒ ඒකට අසත්පුරුෂකම කියන්නේ එයා දන්නේත් නෑ එයා මේ කොටවන්නේ නෙවෙයි කියලා කියන්නේ. නමුත් කෙට විලා. ඒක තමයි සත්පුරුෂයේ ලක්ෂණ. සත්පුරුෂය එහෙම නෙවෙයි. සත්පුරුෂය ගොඩාක් හිතනවා මම මෙයාට අරය කියපු දේ කියන්න හදනවා මේකෙන් මෙයාට හොදක් වේද? මේක මට කියපු කෙනාට හොඳක් වේද? මේ දෙන්නටම හොඳක් වේද? සත්පුරුෂය කල්පනා කරන සත්පුරුෂය එහෙම නෙමෙයි. මේක කිව්වම කෙට වෙනවද? මේක කිව්වට පස්සේ ප්‍රශ්න ඇති වේද? ඒක මුකුත් නෑ. ඇයි අර වල්මත්තල වගේ ඉන්නේ මුට්ටක් සතියනේ තියෙන්නේ සිහිමුලාවනේ. ඔහෙ කියනවා. දැන දැනක් කියනවා දැනක් කියනවා. නමුත් මොකද වෙන්නේ? සමගියයි බිඳනවා එතකොට. අසමගියයි අසමගිය වැඩි වෙනවා. එතකොට අසත්පුරුෂ ලක්ෂණය තමයි කේලම. ඊළඟට ප්‍රලාප දෙදීම. රාගය අවිස්සෙන, දේශය අවිස්සෙන, මෝහය අවිස්සෙන කතා කිරීම. පින්නත් අපේ ජීවිතේ කොච්චර පරිස්සමෙන් දරගෙන යන්න ඕනේ. අපි අපේ ජීවිතේ මේ ওই වර්තමානයේ සමහර අත්දැකෙන දුක් කරදර තියෙනව නේද? අපිට ගොඩාක් දුරට මතක් වෙන්නේ සංසාර කර්ම නේද? සංසාරේ මොකක් හරි කර්මයක් කරලා තියෙන ඇති. මේ ජීවිතේ වෙච්ච ඒවත් විපාක දෙනවා වෙන්න බැරිට පින්නත්. මේ ජීවිතේ දැන් අපේ පිනතුන් දහමට වෙන ගොඩාක් හොඳ තත්යකට ඇවිල්ලා කියලා අපි හිතනවා. නමුත් සමහර අය ඉන්න පුළුවන් දහමට එන්න කලින් යම් යම් අඩුපාඩු වෙච්ච. ඒවට විපාක පින්නත් මේ ජීවිතේ ලැබෙන්න බැරිද? පිට දම වේදනීය ඔබට අපිට ඕනම කෙනෙකුට සාධාරණව මේ කියන්න පින්නත්. අපි අපි අපි අතීතයේ නොදන්න කවට නමුත් කරපු මේ සමහර අසත්පුරුෂ දේවල් නිසා අපිට මේ ජීවිතේම දුක් ලැබුණාද දන්නේ ඒ දුක්ද දන්නේ මේ සමහර වෙලාවෙ විඳින්නේ. ඒක වර්තමානයේත් අපි මේ අසත්පුරුෂ ලක්ෂණ ජීවිතවලට එකතු කරගෙන යසත්පුරුෂ ලක්ෂණ සහිතව ජීවත් වුණොත් මැරෙන්න කලින් සමහර වෙලාවට විපාක ලැබෙන්න පුළුවන්. ඒක අපි මේ ධර්මයේ හොඳට දැනගෙන හරියට මහත්පුරුෂ ධර්ම ටික දැනගෙන ඒවා ඉක්මනට බැහැර කරන්න ඕන එකක් හරි තියෙනවා. නැත්නම් ලොකු අමාරුවක වැටෙනවා දවස ගානේ පව් ගොඩ ගිහිලා. දුගතියට යන්න තියෙන පාර සුගතියට අපි හරව ගන්න ඕනේ. සුගතියට යන්න තියෙන පාර නිවනට හරව ගන්න ඕනේ. ඊළඟට දේශනා කරනවා අසත්පුරුෂ කම්මන්තෝ හෝති. අසත්පුරුෂයා ඊළඟට අසත්පුරුෂ කර්මාන්ත නෙදෙනවා. මොනවාද අසත්පුරුෂ කර්මාන්ත? ප්‍රාණඝාතය, ප්‍රාණවදය. සත්‍යයන්ට හිංසන කරනවා. කරදර කරනවා. කපනවා, කොටනවා, තලනවා, අත් බිඳිනවා, කකුල් බිඳිනවා. දැන් සමහර ඉන්නවා හුණෙන් දැක්කට පස්සේ වලින් කඩනවා. මීයේ දැක්කට පස්සේ ගහන්න පන්නනවා. අරපොත්තෙක් දැක්කට පස්සේ රෙප්පු වලින් තලනවා. සමහර දරුවෝ ඉන්නවා බත් කූරංගේ පිටිපස්සේ නූල් බැඳලා අහසට යවනවා. කොච්චර පවුද පින්නත්. අපි මේ සමාජයේ සමහර වාහන වලට යට වෙලා තැලිලා පොඩි වෙලා යනවා දකින්නවා. පස්සට යටට යන දකින්නවා ගෑස් ටැංකිය කුපුරල සමහර අය මරණයටපත් වෙනවා අපි මේ සමාධි දකින්නේ ඇයි ඔහොම වෙන්නේ සස ජීවිතේ කරපු අසත්පුරුෂකම් ප්‍රාණවද සත්‍යයන් හිංසා කිරීම අපි පිරිසිදු අත්‍යතිය අය වෙන්න ඕනේ ලේ වලින් තෙත් නොවන අත්‍යතිය අය වෙන්න ඕනේ මధుරෙත් මරුවා කියන ලේ වලින් තෙත් වෙනවා දෙක එතකොට අසත්පුරුෂයා එහෙම නෙවෙයි ප්‍රාණවද කරනවා ප්‍රාණඝාත කරනවා. ඊළඟට සොරකම. නුදුන් දේවල් ගන්නවා, හොර හිතින් ගන්නවා, අම්මගේ දේ, තාත්තගේ දේ, අසත්පුරුෂයාට එහෙම අම්මාද තාත්තද නෝනද මහත්තයාද දුවද පුතාද එහෙම දාන නැහැ දැක්කේ කොතනද ගත්තා. මහමගේ වෙන්න පුළුවන් මේක රජේ රැකියාව කරන තැන හරි පුද්ගලික රැකියාව කරන තැන හරි ඥාති ගෙදරක හරි ඒ ඒ ගන්න දෙයක් තියෙනවා ඒක වෙලාවකට ගනිද්දි ඒක ගන්න හේතුවකුත් නැහැ. ඒ කියන්නේ ඒක වැදගත්කමකුත් නැහැ. අරගෙන කල්පනා කරනවා දැන් මේක මොකද කරන්නේ? එහෙම අසත්පුරුෂ ලෝකෙ ඉන්නවා. ඒ කියන්නේ දැක්කට පස්සේ ඒකේ ඇති වටිනාකමකුත් නැහැ. ඒත් ගන්න හොරා හොරාට. අරගෙන ඊට පස්සේ කල්පනා කරනවා මේකෙන් මොකද්ද දැන් මං කරන්නේ? මේ කාඩන විකුණනවද? ඒ වගේ අර සැලසුම් සාගතව තොරකම් කරනවා මොකක් හරි වටින දෙයක් දැක්කම මම අරගෙන ඊට පස්සේ සැලසුම් කරනවා ඒකට මොකද කරන්න කියලා. අසත්පුරුෂයා. කොච්චර බානකද මේ ජීවිතවල සසර ජීවිතේ. මේ ජීවිතෙත්. ප්‍රාණඝාත දත්තාදාන ඊළඟට කාමීත්‍යාචාරය. සාමියා ඉක්මවා යයි මසත්පුරුෂකමක්. සුගතියට යන්න හේතු වෙන දෙයක් නෙවෙයි. දුගතියට යන්න හේතුන කර්මයක් ඒක. භාර්යාව ඉක්මවා යෑම කාමවලට හැසිරීම අසත්පුරුෂකමක්. ඒවට කවදාවත් කවරම දාවත් ඉන්නත් අනුබලයක් දෙන්න එපා ඒක අසත්පුරුෂ ලක්ෂණයක්. අසත්පුරුෂයේ ලක්ෂණයනේ ඒව කරනවා විතරන්නේ අනිතර අනුබලක් දෙනවා. පොළඹවනවා. ඒ වගේ යනවා. ඒක වැරදි නෑ කියනවා. ස්වාමියාගේ ආදරේ ලැබෙන්නේ නැත්නම් පිටස්තර පිරිමියෙක්ගේ ආදරේ ලැබුවට කමක් නැත. එහෙමයි කියන්නේ සමහර අය. භාර්යාවගේ ආදරේ ලැබෙන්නේ නැත්නම් පිටස්තර භාර්යාවකගෙන් සතුටක් ලැබුවට කම් නැත. අසත්පුරුෂ කතා ඒවා. අසත්පුරුෂ ලක්ෂණ ඒවා. එවැනි දෙයක් සමාජගත කරොත් වෙන පාපි කොච්චරද? අසත්පුරුෂ ලක්ෂණ ඒවා. කාමිත්‍යාචාරය සහ කාමිත්‍යාචාරයට අනුබල දීම. ඊළඟට මෙන්න මේ විදිහට ඊළඟට ඔය රහමෙර මත්පැන් දේවල් මන්ත්‍රය පාවිච්චිය සත්පුරුෂයන්ගේ ලක්ෂණයක් නෙවෙයි සත්පුරුෂ ලක්ෂණයක්. ඊළඟ බුදුන්වහන්ස දේශනා කරන අසත්පුරුෂ දිට්ඨිය හෝති. අපි මේ ටික ආපහු මතක් කරනවා මොකද මේ ටික අපි කවුරුත් හොඳට දැනගන්න ඕන කාරණාවක්. එකක් අපි අසත්පුරුෂ නොවෙන්න. ඊළඟ අසත්පුරුෂයන්ගෙන් බේරෙන්න. අසත්පුරුෂ දිට්ඨිය හෝති. අසත්පුරුෂ දිට්ඨිය හෝති කියන්නේ අසත්පුරුෂයා වැරදි දෘෂ්ටි වල පිළිලා තමයි ජීවත් වෙන්නේ. මෙයා දන් දීමේ විපාක පිළිගන්නේ නැහැ. දන් දුන්නට මෙයා ගණන් ගන්නෑ. දන් දීම කියන එක මෙයාගේ හිතට මේ හොඳ දෙයක් කොට දැනෙන්නේ නොකල යුත්තක් කොට දැනෙන්නේ අපරාධයක. අර බුද්ධ කාලයේ රේවතී කියලා මේ සිටුදිගණියක් නන්දී කියන සිටුවරයා දවැටවල් හද හද සංඝයා වහන්සේට දුගී මගේ යාචක යන දන් දෙද්දි මෙයා මොකද කළේ? සාමියා මේ ව්‍යාපාර වලට වෙළඳාමට සති ගානකට පිටිගිය ගමම්ම දවලට වහනවා. අන්තිමට මොකද මේ සංසර්ග කියන නිරයට වැටුනේ ඔළුව යටිකුරු කරමෙලා. ඒ සෝචනීයම දේ ඒක නෙවෙයි පින්නත්නි. ඒ රේවතීට කලින් නන්දී සිටුවරයා මරණයටපත් වෙලා මහේසාක දිව්‍යතලයකට යනවා. ඊට පස්සේ තමයි කාලයක් ගිහිල්ලා රේවතී මරණයටපත් වෙන්නේ. එයා මොකද කරන්නේ? එයා මරණයටපත් වෙන ගමන් නිර්සතුන් ටිකක් එයා අල්ල ගන්නවා. අල්ලගෙන ඉස්සෙල්ලාම එයාට පෙන්වන්නේ තමන්ගේ ස්වාමියාගේ මහේසාක්‍ය දිව බවන මෙයා අහනවා කාගේද ඒක? නුඹේ ගිහිකල නුඹේ මනුස්ස ලෝකයේ ඉද්දි හිටපු ස්වාමියාගේ බවන කියනවා. අනේ අපි මේ ඉද්දි දෙන්නා හැමදේම බෙදා හදාගෙන හිටියේ. අනේ මට මෙයාත් එක්ක එකතු වෙන්න ඕනේ. වෙනද වගේ බෙදා හදාගෙන මේක ජීවත් වෙන්න ඕනේ. එතකොට කියනවා නුඹ ජීවත් වුණේ මෙන්න මෙහෙමයි කියලා මසුරුකම ඒ දුෂ්ටකම් ඒ ඔක්කොම මතක් කරලා සඳහන් කරනවා නුඹට බෑ මේකට එකතු වෙන්න. නුඹට තියෙන්නේ මෙන්න මේකයි කියලා. කකුල් දෙකෙන් අල්ලලා තමයි සංසර්ග නිරේට දැම්මේ. ඇයි එහෙම නිරේකට යටිකුම වැටෙන්න උනේ? දන් දීමේ පරිත්‍යාගයේ අගය තේරුම් ගත්තේ නෑ. ඒකට ගැරහුවා. සමාජෙ කොච්චර එහෙමයි ඉන්නවද? දෙන දේ වැළැක්වීම තරම් පවක් දෙන දේ වළක්වනවානේ. දැන් කෙනෙක් දෙන්න හදන දෙයට එයාට අනාගතේ ආත්ම ගානකට සැප විපාක ලැබෙන්න හදනවා නම් ඒක වැළැක්වුවොත් මොකද වෙන්නේ? හරයාගේ භව ගානක සැප මෙයා නැති කරන්නේ. ඒ පාපේ කොච්චරද? අසත්පුරුෂයාට ඔය ගානක් නැහැ. එයාට ඕනේ එයාගේ අදහස මේ ගන් දීම කියන හොඳ දෙයක් නෙවෙයිනේ. එයාට ඕනේ ඒක सिद्ध කරගන්න. ඉතින් කෑ ගහලා හරි සද්ද දාලා හරි මොකද කරන්නේ? අර දන් දෙන එක නතර කරනවා. අසත්පුරුෂ ලක්ෂණය. දන් දීමේ විපාකත කියලා පිළිගන්නේ නැහැ. මවන සැලකීමේ විපාකත කියලා පිළිගන්නේ නැහැ. ආමඩ කකුලෙන් ගහනවා, පයින් ගහනවා, අතින් ගහනවා, පොරවනවා. තාත්තගේ හිත රිද්දනවා. තාතරුණක් ගහනවා. කොහේ හරි අනාථ නිවාසයකට ගිහින් දානවා, මහමග ගිහින් දානවා. ඒ අම්මා තාත්තට සැලකීමේ විපාකවල කිසිම අදහසක් නැහැනේ. ඇත්තටම අසත්පුරුෂයා කියන්නේ එක්තරා විදිහට තිරිසන් මානසිකත්වයක්. බුදු දේශනාවේ කියන්නේ මනුස්ස මනුස්ස මනුස්ස දේව මනුස්ස പ്രേත මනුස්ස තිරස්ථාන කියලා. මේ අසත්පුරුෂ මේ ලක්ෂණ ටික ඔක්කොම එහෙම තියනවා කියන්නේ එතන වැටෙන්නේ මනුස්ස තිරස්ථාන තිරිසන් මානසිකත්වයක්. ඉතින් තිරිසන් සත්තුට අමතාත වෙන හැඟීමක් නැහැ නේ. කිරි ටික බොනකම් විතරනේ තිරිසන් සත්තු එකට ගුරු වෙලා ඉන්නේ. ඊට පස්සේ අමතාත අතහැරලා යනවනේ. අමතාත ලෙඩ දුක්කටපත් වෙන ත්‍රිසසත්තු හොයලා ඇවිල්ලා බලන්නේ අන්න ඒ වගේ තමයි මේ අසත්පුරුෂ මානසිකත්වයේ තියෙන මේ මිත්‍යා දෘෂ්ටි සමාදානයේ තියෙන කෙනා අම්ම තාත්තට සලකන්නේ සත්පුරුෂය එහෙම නේ කවන්න පුළුවන් විදිහට සලකනවා හැම කෙනාටම අම්ම තාත්තට සලකන ලොකු ධනයක් නැහැනේ හැබැයි Tamanට ශ්‍රමයෙන් පුළුවන් නම් ශ්‍රමයෙන් සලකනවා ඒක තමයි උත්තරින්නේ ධනයෙන් පුළුවන් නම් ධනයෙන් සලකනවා ඒක Tamanගේ උපරිමය ධනේ නැහැ කියලා අමතාතර සලකන්න විදියක් නැහැ කියලා ඉන්නේ සත්පුරුෂයෝ. ශ්‍රමයෙන් සලකනවා. වචනයක් හරි කතා කරලා අමතාතරගේ හිත සංසිඳුවනවා. සමහර සත්පුරුෂ මානසිකත්ව මොකද කරන්නේ? අමතාතට මාසිකට සැරයක් කතා කරන්නේ නැහැ. තමන් කුසේ තියන හදපු අම්මා තමන්ට කන්න බොන්න දුන්න තාත්තා බැරිම කාලේ සලකපු දෙන්නනේ. අම්මා තාත්තලා භාර්යාව ලොකු වෙන්න බෑ. මොකද බැරිම කාලේ උඩු බැලියලට ඉඳී ඉති අම්මයි තාත්තයිනේ. අම්මා තාත්තලා සාමියා ලොකු වෙන්නත් බෑ. දරුවෝ ටික ලොකු වෙන්නත් බෑ. ඔය හතර ඔය ඔක්කොම ටික එන්න කලින් උඩු බැලියලට ඉඳී හිටියේ අම්මයි තාත්තයි. ඒ නිසා මේ ලෝකේ අපිට අම්මයි තාත්තයි තමයි අංක 1. ඉතින් අසත්පුරුෂයාට නම් අනේ මේව ගැන කිසිම අදහසක් නැහැ. තිරිසන් හතෙක් වගේ මානසිකත්වය. මානසිකත්වය. මනුස්ස වේසින් හිටියට ඇතුළේ තිරිසන් මානසිකත්වය. ඊළඟට කර්මය කර්මඵලය ගැන දහන්නේ කර්මය මේ කරන කාය කර්ම, වාක් කර්ම, මනෝ කර්මවල විපාක තියෙනවා කියලා කිසිම අදහසක් නැහැ. භවයක් ගැන අදහසක් නැහැ. ඔහොම කරලා ඊළඟ භවය අපායට යන්නද? ආ, ඔහේ භවේ දැක්කද? අන්නේ මම අහන්නේ. සතර පායත් නැහැ ඔය දැක්කද? නිරේ දැක්කද? අන්න ඒ ප්‍රශ්න අහනවා. ආ ඔප්පු කරන්න බලන ඉමතු ජීවිතයක් තියෙනවා කියලා. අන්න සත්පුරුෂ ලක්ෂණ. මේ විදිහට මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය අසත්පුරුෂ ලක්ෂණයක් මානසික ලක්ෂණයක්. අසත්පුරුෂ දානන්දීති. ඊළඟ දේශනා කරනවා මෙයා වැරදිලා හරි දානයක් දුන්නොත් දැන් අම්මා හරි තාත්තා හරි මැරිලා දැන් ලෝක අපවාදයෙන් ගැලවෙන දානයක් දෙන්න ඕන කියලා හිතමු. දසත්පුරුෂයා දන් දෙන්නේ කොහොමද? නොසකසා දන් දෙයි. ඒ කියන්නේ සකස් කරන්න තු දන් දෙනවා. සකස් කරන්න තු දන් දෙනවා කියන්නේ දැන් අපිට දැන් දානයක් දෙනකොට අපි පිළිතුරු දන්නවා ගෙවල් දොරවල් අස්පරස් කරලා අතපතු ගහලා ඊළඟ මකුළු දැල් කඩලා සමහර අය Tamanට හැකියාවක් තියෙනවා නම් තින්තක් ගන්නවා. ඒ Tamanට කරන්න පුළුවන් සීමා උපරිමයෙන් කරනවානේ දානයක් දෙනකොට. ඉතින් සමහර අය මොකද කරන්නේ මේ අසත්පුරුෂ ලක්ෂණේ තියෙන කෙනාට අර ලෝකපවාදයෙන් ගැලවෙන්න ඔන්න මොකද කරන්නේ? සකස් කරලා නෙවෙයි පිරිසිදු කරලා නෙවෙයි පිළිවෙලකට මේ දාන දෙන්නේ. ඊළඟ දානේ හදද්දී ඒකේ ඒ දන් ටික දෙද්දිත් ඒකේ ගල් තියෙනවද වැලේ තියෙනවද ඒ කිසිම දෙයක් හොයන්නේ සකස් කොට දන් දෙන්නේ ඊළඟට සියතින් නොදේ ඔන්න සත්පුරුෂයන් ඊළඟ ලක්ෂණය තමයි තමන්ගේ අතින් දෙන්නේ දැන් දානෙට ආරාධනා කරන්න එන්නෙත් වෙන කෙනෙක් ඊළඟට දානෙට සංඝයා වහන්සේලා වඩිද්දි දෙපා හොදන්නෙත් වෙන කෙනෙක් මුතු මුඩල් ගන්නෙත් වෙන කෙනෙක් හරියට පැත්තක ඉන්නවා. ඇයි? එයාට රුචි නැහැ සංඝයා වහන්සේ. කරුණුව වහන්සේ හිසුවඩ තියාගෙන එන එක යාට රුචි නැහැ. අනිත් පැලවා තමයි කරවන්නේ. හැබැයි අවසානයේදී පැන්වඩ වෙලාවට ළඟට එන්න පුළුවන්. එහෙම එකක් වෙන්න පුළුවන්. ඉතින් තමන්ගේ නම අර පුණ්‍යානුමෝදනා කුලේ ඉහළින්ම තියනවා වෙන්න පුළුවන්. හැබැයි සියතින් මේ දන් දීමට කටයුතු කරන්නේ අසත්පුරුෂයා. හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා සත්පුරුෂයොත් ඉන්නවා. තමන් හරි ආසයි තමන් යකින්ම පූජා කරන්න. ස්වාමින්වහන්සේලාට. ඒත් අම්මගේ යකින් පූජා කරන්න දෙනවා. එතකොට ලොකු කුසලයක්. තමන් පූජා කරන්න කැමතියි. හැබැයි මෙයා හිතනවා නෑ මගේ අම්මට පින සිද්ධ වෙන්න ඕන මට වඩා. මගේ තාත්තට පින සිද්ධ වෙන්න ඕන මට වඩා. මගේ පුතාට මට වඩා පිනක් වෙන්න ඕන. ඒවලා ඉතින් මහා සත්පුරුෂ ගුණ. අසත්පුරුෂ එහෙම නෙවෙයි. මට බෑ ස්වාමීන් වහන්සේලාට වඳින්න මට බෑ ස්වාමීන් වහන්සේලාට දන් හැඳි වලින් දන් බෙදන්න මට බෑ ස්වාමීන් වහන්සේලාගේ පාදෝණය කරන්න මට බෑ මුතු කුඩල්ලන්න අන්න ඒ වගේ හරින මේ අගෞරවනීය මානසිකත්වයක් අපි අරක තේරුම් ගන්න ඕන සමහර අය එහෙම නෙවෙයි තමන්ගේ අතින් දන් දෙන්නේ නැත්තේ තමන්ගේ අතින් පරිස්කාර පූජා කරන්නේ නැත්තේ කලයුතු දේවල් කරන්නේ නැත්තේ තමන් තමන් කැමති තමන්ට වඩා යමෙක් ඒ පිටක්පත් කර ගන්නවා. එතන තියෙන පරිත්‍යාග සීල හැඳීම. ඊළඟට දේශනා කරනවා බැහැර කරන දහසින් දන් දෙනවා. කොයි වෙලේද යන්නේ කොයි වෙලේද යන්නේ තාම බණ ඉවර බණ ඉවර නැහනේ. අන්න සත්පුරුෂ ලක්ෂණ. ඊළඟට අපි හිතමු දැන් වාහනයක් ළඟට එහෙම යාචකයෙක් ආවොත් එහෙම අර එළව ගන්න අදහසින් ඉක්මනට වීදුර පාස් කළා කීයක් හරි දීලා රවල බලනවා. එළව ගන්න අදහසින් පරිත්‍යාග කරන්න. අසත්පුරුෂ ලක්ෂණයක්. ඊළඟට විපාක ලැබේ යන දෘෂ්ටි නැතුව දන් දෙන්නේ. කර්මය මේ මේ දෙන දාණයට යහපත් විපාක ලැබෙනවා කියලා අදහසක් නැතුව තමයි දන් දෙන්නේ. දෙනවනම් දෙන්නේ එහෙමයි. එතකොට ඔන්න අසත්පුරුෂ ලක්ෂණ ටික. දැන් අපේ සමහර පිළිතුරද පොඩ්ඩක් සමහර ඒවා අපහැදිලි ඇති. දැන් මම ආපහු සිහිපත් කරගෙන යන්නම්. අසත්පුරුෂ ලක්ෂණ පළවෙනි එක තමයි අසත් ධම්ම තමන්නාගතෝ හෝති. ඒ කියන්නේ පාප ධර්ම සහිතයි. අසද්ධාව අසද්ධාවෙන් යුක්තයි. වර්ධන ලැජ්ජාව නැහැ. විපාකෙට බය නැහැ. ඊළඟ දහම් දැනුමක් නැහැ. හොඳ දේවල් වලට කුසීතයි. සිහි මුලාවෙලින්නේ මේ ලෝකයේ පිළිබඳ අවබෝධයක් නැහැ. මේ ලෝකයේ අනිත්‍ය ආදී ස්වභාවයන් පිළිබඳ අවබෝධයක් නැහැ. ඊළඟට අසත්පුරුෂ භක්තිය හොති කියන්නේ එයා අන්න ඒ වගේමයි තමයි හොයන්නේ. ඒ තමන් අසත්පුරුෂ ලක්ෂණ හැඟීම් තියෙනනේ ඒ වගේම හැඟීම් තියෙන අය තමයි හොයන්නේ. ඒ අය දැක්කම තමයි එයාට සන්තෝෂ උපදින්නේ. සත්පුරුෂ දැක්කම එයාට සතුටක් උපදින්නේ. අසත්පුරුෂ චින්තිය හොති මෙයා හැමතිස්සෙම කල්පනා කරන්නේ අර අපි සේපත් කරා වගේ කාට හරි කිනිගෙඩියක් දෙන්න තමයි කල්පනා කරන්නේ. අසත්පුරුෂ මන්තිය හෝති. කතා කළොත් කාත් එක්ක හරි කාට හරි කිනිගෙඩියක් දෙන්න තමයි කතා කරන්නේ. අසත්පුරුෂ වාචෝ හෝති. මෙයා කතා කරන්නේ පරුස වචන කේලම් මුසාබස් ප්‍රලාප. අසත්පුරුෂ කම්මන්තෝ හෝති. ප්‍රාණඝාත කරනවා, සොරකම් කරනවා, කාමීත්‍යාචාර කරනවා. අසත්පුරුෂ දිට්ඨි හෝති. අර දානීය දාණයට දෙන දාණයට විපාක ඇත, මවට සැලකීම විපාක ඇත කියලා එන දසවස්තුක සම්මාදිට්ඨිය පිළිගන්නේ. දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය පිළිගන්න කටයුතු කරන්නේ. අසත්පුරුෂ දානන් දෙක. මෙයා දානයක් දුන්නත් දෙන්න උනොත් දානයක් දෙන්නේ සකස් කරන්නේ නැතුව සියතින් දෙන්නේ, ගෞරවයෙන් දෙන්නේ, බැහැර කරන අදහසින් දෙන්නේ. ඊළඟට විපාක ලැබෙනවා කියන හැඟීමක් අතිතෙහි නෑ. කර්මයේ කර්මඵල ගැන අදහසක් නෑ. ඔන්න ලක්ෂණ ටික තියෙනවා නම් පින්නත් මොකද වෙන්නේ? එයා අසත්පුරුෂයෙක්. බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලා දේශනා කරන පින්නත් මහණෙනි. මෙයාගේ මරණින් මතු ගතිය මොකක් වේද? පින්නත් මහණෙනි, එක්ක නිරය, එක්ක ත්‍රිසන් ලෝකේ. මෙහෙම අසත්පුරුෂයෙක් දැක්කොත් තමයි මොකද කරන්න ඕනේ? ඒ කාරණාව සිහිපත් කරන්න ඕනේ. මේ ලෝකේ ඉන්න අසත්පුරුෂයෝ අපට ඇසුරු කරන්න වෙන ආකාර දෙකක්. අසූචි ඇඟේ තවරගත්ත සර්පෙක් වගේ බැහැර කළ යුතු අසත්පුරුෂයෙ ඉන්නවා. ගින්දර වගේ පරිස්සමින් ඇසුරු කළ යුතු අසත්පුරුෂයොත් ඉන්නවා. සමහර අසත්පුරුෂයෝ ඉන්නවා. ඒ කියන්නේ අසූචි තවරගත සර්පෙක් වගේ පැත්තට આવත් අපි ඉක්මනට පයින්නවනේ. එයාව ඇසුරු කරන්න යන්නේ නැහනේ. අන්න ඒ වගේ සමහර අසත්පුරුෂයෝ ඉන්නවා. බැහැර කරන්නම වෙනවා. බැහැර කරන්නම වෙනවා. ඒ බැහැර කරද්දී හැබැයි මතක තියාගන්න පින්නත් නේ. කේන්ති නොවන විදිහට ඒ පැත්ත. අසත්පුරුෂ වල කේන්ති යනවනේ. එතකොට ඒ පැත්තට කේන්ති නොවන විදිහට දැන් ඔය සමහර තරුණ දූල පුතාලා එහෙම සමහර අයත් එක්ක සම්බන්ධතාව ඇති කරගන්නවා. දැන් මෙයාට දැනෙනවා දෙයියනේ මේ අසත්පුරුෂයෙකුට මම අහුවෙලා තියෙන්නේ. මෙයාගෙන් අයින් වෙන්න ඕනේ කියලා එක පාට අයින් වෙනොත් මොකද වෙන්නේ? යක්ෂා වේස ඇවිල්ලා පිහි වලින් ගැලලා ඇසිඩ් ගහලා නේද? බොහෝ ව්‍යසන කල්ලේ ජීවිත නැති කරලා දානවා. ඒක අසත්පුරුෂයොත් එක්ක අනිත් කාට ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ. එයාලා අසත්පුරුෂය කියලා දැනගත්තට පස්සේ හිමීට හිමීට හිමීට අතහරින්න ඕනේ. මොකද එකපාරට හැරීම තුළ වෛරය ඇති වෙන්න පුළුවන්. ඒ වගේ ලොකු හානිදායක තත්ත්වයක් Tamante ඒවායින් කරන්න පුළුවන්. ආශ්‍රය කර කර ඉන්නව නම් මේ වෙනකොට පරිස්සමෙන් ඉන්න අසුරු ආශ්‍රයෙන් අයින් වෙන්න ඕනේ. හැබැයි ඉතින් Tamanට එහෙම ආශ්‍රය කර නැති සමාජය අසත්පුරුෂයයි කියලා එහෙම දැන නැ ඉන්නවනම් මේවල මිත්‍රත්වයක් නැහැ. එයාලා අසුචිකාරගත සත්වය වගේම අසුරු කරන්න යන්නේ නැතුවම ඉන්න ඕනේ. තව පිරිසක් ඉන්නවා පින්නක්නි ගින්දර වගේ අසුරු කළ යුතු පිරිසක්. ගින්දර වගේ කියන්නේ දැන් ගින්න කියන කප ප්‍රයෝජන දෙයක් නේ. දැන් ගින්න කියන එකෙන් අපිට අපි හිතමු දැන් නුවරඑළිය වගේ පැත්තකට ගියාම අපිට හරියට හීතලයි සීතලයි. ඒ සීත දුරු කරගන්න අපි ගින්න ගින්නක් ගහ ගන්නවා. ඒ කියන්නේ ගින්නෙන් අපිට ප්‍රයෝජන තියෙනවා. හැබැයි ඒ ගින්නට අපි පණින්නේ සීත වේලාවක ගින්නක් අපි දැල්ව ගත්තට අපි ගින්නට පණින්නේ ගින්න අල්ලන්නේ අපි අපිව පිච්චෙන්නේ නැති විදිහට ගින්නෙන් වැඩේ ගන්නවා. අන්න ඒ වගේ මේ සමාජය තුළ ජීවත් වෙද්දී සමහර විට පවුල තුල උනත් එක්කෙනෙක් හරි ඉන්නත් පුළුවන් සමහර රැකියාව කරන තැන හරි වෙන්න පුළුවන් මේ ලෝකයේ තුල කටයුතු කරද්දී එහෙම Tamanටත් උදව් තියෙන ඒ වගේම Tamanට අතහරින්නත් බැරි අර හිමීට හිමීටවත් අතහරින්න බැරි මොකක් හරි එහෙම යම්කිසි අසත්පුරුෂයෙක් ඉන්නවා මේ අසත්පුරුෂ ලක්ෂණ ටික තියෙන. අන්න එයා ගින්නක් වගේ දකින්න ඕනේ. එයා ගොඩාක් පරිස්සමෙන් ඇසුරු කරන්න ඕනේ. ඒ කියන්නේ ගින්නක් එක්ක කටයුතු කරද්දී අපි ගොඩක් පරිස්සන්නේ. ගින්න ළඟ වැඩ කරන අපේ අම්මලා ගින්දර ළඟ උයන්නේ. නමුත් පරිස්සන්නේ. අන්නේ ගොඩාක් පරිස්සමෙන් මොකද එයාත් එක්ක ඕනකට කතාවට ගියොත් ඔන්න හිතරිද්ද ගන්න වෙනවා. ඕනකට විහිළු කරන්න ගියොත් හිතරිද්ද ගන්න වෙනවා. ඕනකට හොයලා බැලුවත් හිතරිද්ද ගන්න වෙනවා. ඕනකට ආදේ දුන්නත් බැනුම් අහ ගන්න වෙනවා. ඒ වගේ ඒ ඒ චරිත හරියට තේරුම් අරගෙන මේ ලක්ෂණ ටික තියෙනවා නම් එයාල බැහැර කරන්නත් බැරි නම් එයාලගේ උදව්පකාරයක් තියෙනවා නම් මේ තමන්ගේ විය යුතු යුතුයකම සිදු කරමින් ගින්දර වගේ එයාලා අපේ දුරින් පරිස්සමෙන් ඇසුරු කරන්න ඕනේ. ඔය ඒකනේ සමහර අය කියන්නේ සමහර කාලවල මං එයා ඕන කරලා ළඟට ගත්ත වැඩි කියලා. අතේ දුරින් ওই පාර මං ඇසුරු කරන්නේ. සමහර අයට ඕක කියවෙනවා. ඉතින් අන්න එහෙම අසත්පුරුෂය ඇසුරු කරන්න වෙලා අතිරණ ගන්න එහෙම ගින්දර වගේ පරිස්සමෙන් ඇසුරු කරන්න ඕනේ. මොකද නැත්තම් එයාලා නිසා එයාලගේ වචන නිසා, එයාලගේ ක්‍රියාකාරකම් නිසා අපි දැවෙමින්, තැවෙමින්, පිච්චෙමින් මේ ජීවිතේ ගෙවන්න වෙන්නේ. ඒකයි පින්නත් අපි මුලින්ම සිහිපත් කළේ දේශනාවේදී අසත්පුරුෂයා හරියටම දැනගන්න ඕනේ. අර ලක්ෂණ තියෙන කෙනා තමයි අසත්පුරුෂයා. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. දැන් ධර්මයේ තුල හික්මන කෙනෙක් තුල උනත් හිතපු ගමන් අර අසත්පුරුෂ ලක්ෂණ හදිසියෙම මතුවෙන්න පුළුවන්. දැන් පරුස වචන කියන්න පුළුවන්. ඒ වෙලාවට සත්පුරුෂුණාට එයා සත්පුරුෂ සහතිකයන් දෙන්න බෑ. ඒ කියන්නේ එයා සත්පුරුෂ ලක්ෂණත් හදිසියෙන් පහළ වෙන සත්පුරුෂ ගුණත් තියෙන කෙනෙක්. දැන් අපි මේ කතා කළ මේ ටිකට ප්‍රතිවිරුද්ධ ගුණ ටික සත්පුරුෂයා සතු දේවල්නේ. එතකොට දැන් ධර්මයේ තුල හික්මන සමාජ ධර්මයේ තුල හික්මෙන්නේ අපි හිතමු දැන් විදේශ රටක ඉන්න කෙනෙක් වුණත් ඉන්න පුළුවන් පරිසවචන කියන්නේ කේලම් කියන්නේ සත්පුරුෂ ගුණනේ එතකොට එතකොට සත්පුරුෂයෝ ඉන්නේ සත්පුරුෂයෝ සාමාන්‍ය වශයෙන් ගත්තොත් සත්පුරුෂයෝ ඉන්නේ සාසනය විතරක් නෙවෙයි. විදේශ රටක එහෙම ඉන්නවා නම් එහෙම ප්‍රාණඝාත කරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, කාමීත්‍යාචාරය දෙන්නේ ඒ ඒ වගේ ඊළඟට තමන්ට අනුන්ට පීඩා පිණිස හිතන්නේ පරිත්‍යාගයට බරවල ඉතිරිය සත්පුරුෂ ගුණනේ. එතකොට හැබැයි එයාලගේ ජීවිත තුනත් පරිවර අසත්පුරුෂ ලක්ෂණ මත වෙන්න පුළුවන්. ඉතින් අන්නේ නිසා අපි තේරුම් ගන්න ඕනේ මේකෙන් සම්පූර්ණයෙන්ම අසත්පුරුෂ ගුණ නැති අයටින් බලාපොරොත්තු වෙන්න ඕනේ සෝතාපන්න භාවය තුළ සකු르දාගාමි අනාගාමි අරිහත්ත්වයේ උතුම් තත්ත්වයන් තුළ ඊට මෙහා සත්පුරුෂකම් සහිත අසත්පුරුෂකම් හිතුව ගමන් එන එහෙමයි ඉන්න පුළුවන් එයාලත් අපිට සාමාන්‍ය වශයෙන් සත්පුරුෂයයි කියලා කියන්න පුළුවන් මොකද එයාලගේ අසත්පුරුෂකමක් ඇති වුණොත් ඉක්මනට ඒක දුරු කරගන්න කටයුතු කරන නිසා ඉතින් අසත්පුරුෂයෝ නම් අර ලක්ෂණ ඔක්කොම ටික තියෙනවා ඉතින් අසත්පුරුෂ තත්ත්වෙටම තමයි අපිට දාන්න වෙන්නේ. ඉතින් ඒ ඒ අසත්පුරුෂය හරියට තේරුම් අරගෙන අපි සඳහන් කළ විදිහට පරිස්සමෙන් අසුර කරන්න ඕනේ. සත්පුරුෂයෝ සත්පුරුෂ ගුණ තියෙන අය එහෙම තමයි දැනෙනවා නම් 100 සත්පුරුෂ නොවුනත් සත්පුරුෂ ගුණ තුන ශ්‍රද්ධාවන්ත නම් ඊළඟට ප්‍රාණඝාත ආදී අකුසල් කරන්නේ නැත්නම් පරිසවදන කියන්නේ නැත්නම් දන් දෙන්න කැමති නම් මේ සත්පුරුෂ ගුණ තියෙන අයනේ අන්‍යයාලව ඇසුරු කරමින් ඒ වගේ ජීවිතවලට සමීප වෙමින් අපේ ජීවිත අරගෙන ගියොත් පුද්ගල ආශ්‍රය තුල අපට ඇති වෙන මානසික පීඩා අඩු කරන්න පුළුවන්. අපි මුලින් මේ ගැන සිහිපත් කළේ අපි ඇසුරු කරන අයානුව දුක ඇතිවීමක් සතුට ඇතිවීමක් තීරණය වෙන්න පුළුවන්. එතකොට යම් කිසි කෙනෙක් අසත්පුරුෂ ආශ්‍රයයක හිටියොත් දුක් ඇති වෙන පීඩාවයි. සත්පුරුෂ ආශ්‍රයයක හිටියොත් සත්පුරුෂය ගුණවන්ත නිසා, සිල්වන්ත නිසා, ಗುಣගරුක නිසා මොකද කරන්නේ? අපිට සැනසීම ලැබෙන විදිහට කටයුතු කරන්නේ. ඉතින් මේ දෙක හරියට තේරුම් අරගෙන බුදුරජාණන් වහන්සේ දේශන අවසානයේ සඳහන් කරනවා මේ මේ අසත්පුරුෂ ගුණ වලින් බැහැර සත්පුරුෂ ගුණ තියන අය ඉන්නවනම් ඒ අය මරණයෙන් මතු එක්කෝ දිව්‍ය ලෝක හයෙන් එක උපදිනවා නැත්නම් මනුස්ස ලෝකයක උපදිනවා කියලා. හැමදෙනාටම අපි ප්‍රාර්ථනා කරනවා විශේෂයෙන්ම ආශිර්වාද කරනවා අපි සිහිපත් කරනවා මේ අසත්පුරුෂකම් ටික හොඳට ඉගෙනගෙන ඒවා එකක් හරි දෙකක් හරි ජීවිතේ තියෙනවා නම් මේ දේශනා නැවත නැවත අසමින් හරි ඒවා දුරු කරමින් මේක ප්‍රතිවිරුද්ධ සත්පුරුෂ ගුණධර්ම ටික තමන්ගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම එකතු කරගන්න දවස ගන්න එකතු කරගන්න තමන්ට සුගතියේ දොර ඇරේ Tamanට නිර්වාණය දුරටු හැරෙයි. ඉතින් ඒ වගේ වැඩ පිළිලක් තුළින් තමයි අපිට සසර දුක නිදහස් වෙන්න වෙන්නේ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්칸තු සාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මම් පරන්ති හැම දිනාටම තෙරුවන් සරණයි. අද දවසේ ගෞරවනීය දේශකයන්න් වහන්සේ දොඩම්තලාව ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපාද පොහුල්වැල්ලේ සාරද ස්වාමින් වහන්සේයි.